විදර්ශනා භාවනා කියලා කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් නිවැරදිව දැන ගැනීම හා දැක ගැනීම ඒ විදර්ශනා ප්‍රඥාවයි. සමත විපස්සනා කියලා දෙකක් තියෙනවා එත දන්නවා. සමතයෙන් කරන්නේ සිත తాවකාලික වශයෙන් නීවරණ යටපත් කරලා දීමක් විතරයි. මොහතකට යටපත් කරනවා කුසල් කරනකොට විස්කම්බන වශයෙන් යටපත් කරනවා ධාන තුල. ධාන ඉපදවීම තුල. සමුච්ඡේද වශයෙන් නීවරණ අවසන් කරන්න බෑ සමතේ. ඒකට නියත වශයෙන්ම විදර්ශනාව ඕනි. විදර්ශනා විශේෂ දර්ශනය. දර්ශනය කියන්නේ දකින්න. විදර්ශනා කියන්නේ විශේෂයෙන් දකින්න. විශේෂයෙන් දකින්නේ ලෝකේ විශ්වයේ වර්තමානයේ මේ මොහොතේ සිදුවෙන නිවැරදි ක්‍රියාව නුවණින් දැනගෙන නුවණින් දැක ගන්නවා. බණහල ඇති කරගන්න නුවණ අනුමාන ඥානයක්. ඒක පරීක්ෂණය තුළින් තහවුරු කරගෙන ලබා ගන්න අවබෝධය ප්‍රත්‍යක්ෂ ඥානය. ඒකයි දැනගන්න හා දැක ගැනීම කියන්නේ දෙකක්. දැන ගැනීම තුළ මදි විභාග කරලා පරීක්ෂා කරලා වෙන් කරලා බැලීම තුළ ප්‍රත්‍යක්ෂයි සහතිකයි. ඒක නිවැරදිව ඒ ආකාරයෙන් කරගත යුතු වෙනවා. ඒතර අපි පසුගිය සතිවල පැහැදිලි කරා දේශනා කරා. ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳව නිවැරදිව තේරුම් අරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ආකාරය. මොකද දැන් අපි යන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයට. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධයට යන ගමනේ අපට මාර්ගඵල ලැබෙන්නත් ඕනේ. ඒකත් ඕනේ අනිවාර්යෙන්. ඒතර මාර්ගඵල දැන් සෝවාන් මාර්ග සෝවාන් ඵලයේදී නියත වශයෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න ඕනේ. ඒ අවබෝධය තුල තමයි සෝවාන් මාර්ග සෝවාන් ඵලය. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැතුව සෝවාන් වෙන්න බෑ. ඉතින් අඩුම අවස්යෙන් මේ භවයේදී අපි චුල්ලසෝතාපන්න වෙනවනම් අපි නියත වශයෙන්ම විදර්ශනා ප්‍රඥාව උපදවා ගත යුතුමයි. ඒතර විදර්ශනා කියන්නේ විශේෂ දර්ශනය ප්‍රඥාව කියන්නේ ඒ විශේෂ දර්ශනය තුළ උපදවා ගන්න අවබෝධය. ඒකට මෙනෙහි කරන්න තියෙන අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් යම් ධර්මයකට ප්‍රත්‍ය වෙනවනම් යම් ධර්මතාවයක් ඒ ප්‍රත්‍ය ධර්මය තුලින් අවබෝධ වෙන්න ඕනේ සමුදේස. එහෙම නැත්නම් සමුදාය සත්‍ය. ප්‍රත්‍ය කියන්නේ උපකාර ධර්මය. උපකාර ධර්මයේ පිළිබඳව නිවැරදි අවබෝධයක් ඇති වුණොත් එයාට සමුදේ කියන කාර්ය සත්‍යයක් කියන එක වැටෙනවා. ප්‍රත්‍යයට අනුරූපව උදය දකින්න ඕනේ. උදය කියන්නේ හට ගන්න. ඒකට ප්‍රත්‍යයට අනුරූපවද උදේ ඇති වෙන්නේ උදේ කියන්නේ නැවත හට ගැනීම අලුතෙන් අලුතෙන් අලුතෙන් හට ගන්නවා නම් මේ ලෝකේ යම් දෙයක් ඒක ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක් මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සියලු සංස්කාර ධර්මයන් ප්‍රත්‍යයෙන් සකස් වෙන හැටියට එතකොට ප්‍රත්‍ය කියන වචනේ තේරුම තමයි උපකාර කියනවානේ. උදව් වෙනවා පිහිට වෙනවා. එතකොට ප්‍රත්‍යයට අනුව උදය දකිනවා නම් අර සමුදේ ප්‍රකට වෙන්න ඕනේ. samudāra satya. දැන් උදාහරණයක් ගත්තොත් අපි ගමු දිව. අරත නාසය ගමු. එතකොට නාසය ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්ද? නැත්නම් කවුරු හරි නිර්මාණය කරපු එකක්ද කවුරු හරි සකස් කරලා දුන්න එකක්ද ඉබේ හටගත් එකක්ද නෑ ප්‍රත්‍යෙන් උපන් ධර්මයක්. ඒතර ප්‍රත්‍යෙන් දකින්න ඕනේ නාසයක් නෙමෙයි. ඒ නාසයක් නෑ. සම්මුති ලෝකේ කතාවට භාෂණය වෙන්න නාසයක් තියෙනවා. පරමාර්ථ වශයෙන් බෙදපහම නාසයක් නැහැ. තියෙන්නේ ක්‍රියාවක්. ඒ ක්‍රියාව නාසය නෙමෙයි. නාස්‍ය සකස් කරන්න උපකාර වෙච්ච ධර්මයන්ගේ ක්‍රියාවක්. අන්න ඒක දකින්න ඕනේ. ඒ ධර්මතාවය මොකක්ද? ඒ ධර්මතාවයට කියන්නේ සුද්දාෂ්ටක කලාප. සුද්ධ කියන්නේ පිරිසිදු. අෂ්ට කියන්නේ අටට. කලාප කියන්නේ සමූහයක්. ඒතර කලාප සමූහය නිපදවන්න ප්‍රත්‍ය වෙච්ච ධර්මයක්. ඒතරේ කලාපවල ඒ සුද්දාෂ්ටක කලාපයේ ආයශ ගත්තාම චිතක්ෂණ 17යි. ඒතර චිතක්ෂණ 17ක් තුළ උදය දකින්න ඕනේ. උදය කියන්නේ හට ගන්නවා කියන එක. චිතක්ෂණ 17ක පැවැත්මකට චිතක්ෂණයක් තුළ හට ගන්නවා. හට ගන්න චිතක්ෂණේ. ඒතර චිතක්ෂණයක් තුළ හට ගන්නවා. ඒ හට ගන්න ස්වභාවය මනසින් දකින්න ඕනේ. ඒකට කියන උදේ කියලා. ඒක දකින්න ඕනේ ප්‍රත්‍යයට අනුරූපව. ප්‍රත්‍යයට අනුරූපව උදය දකින්න ඕනේ. එතකොට තමයි samudāri සත්‍ය ප්‍රකට වෙන්නේ. ඒ කොහොමද? දැන් සුද්දාෂ්ටක කලාපය නාස්‍ය නැමැති සුද්දාෂ්ටක කලාපය පෙර කර්මයෙන් හටගත්තා කියලොත් පිළිගන්නද? ඔව්. කර්මෙන් තමයි හැදුවේ. ඒක නිසා තමයි කෙනෙකුට කෙනෙක්ගේ වෙනස් වෙනස් වෙනස් ස්වභාවයක් තියෙන්නේ. අර කුසරජ්ජරුවන්ගේ කැවුමක් වගේ තිබ්බේ කර්මයට අනුරූපවනේ. හ්ම්. ඒතොර එනං එක එක්කෙනාගේ වෙනස්සේ ස්වභාවය මොකක්ද? සමහර අයගේ නාස්‍ය කට ඇතුළට ගිහිල්ලා. එහෙම තියෙනවා සමහර අය විකෘති වෙලා තියෙනවා. ඒ විකෘති හා ප්‍රකෘති தත්ත්වය බෙදුවේ කර්මයේ විසින්. අහන ප්‍රත්‍ය ධර්මය. එතකොට කර්මය. ඒතර කර්මයෙන් සකස් කළේ අර සුද්දාෂ්ටක කලාපේනේ. අර සුද්දාෂ්ට කලාපයේ තියෙන්නේ උදයක්. ඒ කියන්නේ හට ගන්න. ඒතර ප්‍රත්‍යයෙන් නෙමෙයිද හටගත්තේ? උදව්වෙන් උපකාරයෙන් නෙමෙයිද? ඒ කියන්නේ කර්මයෙන්. ඒතර කර්මයෙන් හටගත්ත ධර්මතාවය අපි නිවැරදිව දකිනවා නම් ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක් හැටියට එතකොට ඒ දකින්නේ samudāri සත්‍යය. ඒ හේතුවයි. දැන් චතුරාර්ය සත්‍ය දන්නවා. හොඳට අහලා තියෙනවා. දුක්ඛාරය සත්‍ය, සමුදාය සත්‍ය, නිරෝධාරය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාරය සත්‍ය. දැන් මේ සමුදාය සත්‍යනේ එතකොට දුක්ඛාරය සත්‍ය මොකක්ද? ඒ සුද්දාශ්‍රය කලාපය ඇතිව නැති වෙන සනයක් තුල. සනයක් තුල හටගන්නව හටගන්නව දකිනවා නම් ජාති දුක්ඛය දකිනවා. සනයක් තුල හටගන්න බව මනසට දැర్శණය වෙනවා නම් ජාති දුක්ඛය දකිනවා. සනයක් තුල වැය වෙනවා දකිනවා නම් දුක්ඛ සත්‍ය ප්‍රකට වෙනවා. ඒක ප්‍රකට වෙනවා. එයි. දර්ශනයක් තුල හට ගන්නවා ශනයක් තුල නැති වෙනවා නැති වෙන්නේ නාසයක් නෙමෙයි සතර මහා ධාතු හේව සුද්දාෂ්ටක කලාපේ ක්‍රියාවලියයි. ତର ප්‍රත්‍යයෙන් උදය දකින්නවා කියන්නේ samudāre සත්‍ය ප්‍රකට වෙන්න ඕනේ. එහෙනම් නිතරම මෙනෙහි කරන්න ඕනේ කොහොමද? ඉපද බිඳිනවා. ඇතිව නැති වෙනවා. හට ගන්න ශණයෙන් විනාශ වෙනවා. කොහොමද ඒක ගන්න? පටවි ධාතු ඉපද බිඳිනවා. නිතර මෙනෙහි කරන්න. ඇයි? නාසයක් නැහැ. තියෙන්නේ අර ධර්මතාවට ක්‍රියාවලිය. ඒතර පටවි ධාතුව ඉපද බිඳෙනවා. නැවත නැවත සිහි කරන්න. නැවත නැවත මෙනෙහි කරන්න. ආපෝ ධාතුව ඉපද බිඳෙනවා. තේජෝ ධාතුව ඉපද බිඳෙනවා. නාසය කියන තැනට සිත තියන්න. කමක් නැහැ. නාසය කියන තැනට සිත තියන්න. හැබැයි පටවි ධාතුව ඉපද බිඳෙනවා කියලා හිතන්න. ඒක තමයි සිද්ධ වෙන ක්‍රියාවලිය. ආපෝ ධාතුව ඉපද බිඳෙනවා. තේජෝ ධාතුව ඉපද බින්දෙනවා වායෝ ධාතුව වර්ණය ඉපද බිඳෙනවා. රසය ඉපද බිඳෙනවා. ගන්ධය ඉපද බිඳෙනවා. පැතිරීම ඕචාව ඉපද බිඳෙනවා. එහෙම නෙමෙයිද වෙන්නේ? ඔය සුද්දාෂ්ට්‍ර කලාපයට චිතක්ෂණ 17යිනේ අවශ්‍ය. එහෙනම් ඉපද ඉපදෙනවට මොකද්ද කිව්වේ? උදය. බිඳෙනවට මොකද්ද කිව්වේ? වැය. ඒතර ප්‍රත්‍යයෙන් සකස් කරා. ප්‍රත්‍ය දකින්න ඕනේ. ප්‍රත්‍යයෙන් හටගත්තු ධර්මයක් හැටියට. එතකොට සමුදය ප්‍රකටයි. දැන් සුද්දාශ්‍රයක් කලාපය පෙර කර්මයෙන්නේ. එතකොට එහෙනම් එතකොට samudāri සත්‍ය ප්‍රකටයි. තර චිතක්ෂණ 17ක් තුල ඇතිව නැතිවීම ඒ උදය දකිනවා නම් ಜಾති දුක්ඛය ප්‍රකට වෙනවා. ඒ හට ගන්න ෂනේ නැති වෙනවා දකිනවා නම් මනසෙන් දකින්න ඕනේ. දකිනවා නම් දුක කියන එක ආර්ය සත්‍යයක් කියලා ප්‍රකට වෙනවා. දැන් Nirodha සත්‍ය. හොඳයි. ප්‍රත්‍ය නොනොත් මතු උපදින්න තියෙන දෙයක Nirodhayak සිද්ධ වෙනවා. ප්‍රත්‍ය නොනොත්. ඒ කියන්නේ උපකාර නොනොත්. දැන් මොකක්ද? වර්තමාන භවයේ දැන් මේක කර්මයෙන් සකස් වෙච්ච එකක් නේ. ඒතර වර්තමාන භවයේ ප්‍රත්‍ය අපි අයින් කරනවා. දැන් ප්‍රත්‍ය කියේ පෙර භවයේ කර්මය ගත්තේ අපි. දැන් මේ භවයේ කර්ම නොකළ හිටියොත් මොකද වෙන්නේ? మతు උපදින්න තියෙන మతు සකස් වෙන්න තියෙන మతు පිළියෙල වෙන්න තියෙන නාසයේ ක්‍රියාවලිය නවතිනවා. තේරෙනවද කියන එක? ඒ අනුපාද නිරෝධය. ඒ ක්‍රියාවලිය නවතිනවා කියන්නේ නිවනයි. පැවැත්ම නෙමෙයි නිවන. නැවැත්මයි නිවන. ක්‍රියාව නෙමෙයි නිවන. ක්‍රියාවේ නැවැත්මයි නිවන. හට ගැනීම නෙමෙයි නිවන. නොහට ගැනීමයි නිවන. තේරෙනවද? එහෙනම් දැන් හට ගැනීම දුකක් කියලා එක තේරෙනවනේ. ඇයි? උදේවැය. ඒතර ಜಾති දුක්ඛය ප්‍රකට වෙනවා ශණයක් තුල උදේ දකින්නවනම්. දැන් මෙතනදී එක ඥානයක් එනවා. එතන උදේවැය ඥානය. ඒකට කියන්නේ නිවැරදිම වචනය තමයි උද්‍යව්‍යාණු දර්ශන ඥානය. උදේ කියන්නේ හට ගන්න. වැය කියන්නේ නැති වෙනවා. දර්ශනය කියන්නේ දකිනවා. ඥානය කියන්නේ නුවණින්. උද්‍යව්‍යාණු දර්ශන ඥානය. ඒ තුල අර සනයක් තුල හට ගන්න බව දකිනවා. සනයක් තුල නැති වෙනව බව දකිනවා නම් මනසට අනුගත වෙන්නේ නিত্য මෙච්චර කාලයක් නিত্যයි කියලා හිටිය ස්වභාවයේද දැන් අලුතෙන් අනුගත වෙන්නේ අනිත්‍යයි කියන ස්වභාවයේද අලුතෙන් අර නিত্যයි කියන සංඥාව නিত্যයි කියන සිතුවිල්ල සිතෙන් බැහැර වෙනවා සිතෙන් අයින් වෙනවා අනිත්‍යයි කියන සංඥාව අනිත්‍යයි කියන සිතුවිල්ල මනසේ අනුගත වෙනවා ඒ විදර්ශනා ප්‍රඥාවයි තේරෙනවා නිට්ටයයි කියලා හිතන තාක්කල් නිට්ටයයි කියලා සිතවිල්ල එන තාක්කල් ධර්මය අවබෝධ වෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න බෑ. දැන් එතකොට දුක කියන එක ආර්ය සත්‍යයක් ෂණයක් තුල හට ගන්නවා ඒ හට ගන්න ස්වභාවය දකින්නේ උදේ. හට ගන්න ෂණේ නැති වෙන බව දකිනවා වැය. හටගෙන ෂණේ නැති වෙනවා. මොකද චිතක්ෂණ 17යි ඒකේ ආයුෂ්‍ය හට ගන්න ශරණෙන් නැති වෙනවා. එතකොට ඒක දුකයිද සැපයිද? හටගෙන. එතකොට හට ගන්න ස්වභාවය චිතක්ෂණ ඒ ශරණයක් තුල හට ගන්න ස්වභාවය දකිනවා කියන්නේ ಜಾති දුක්ඛය. එයි. හට ගැනීම දුකයි. නොහැට ගැනීම සැපයි. එහෙනම් දැන් ඒ පිළිබඳව තියෙන ප්‍රත්‍ය වෙන, ඒ කියන්නේ උපකාර වෙන ධර්මය අයින් කළොත් ඉදිරි ධර්මයට උපදින්න බෑ. ඒක තව කරුණකින් පැහැදිලි කරනවා. ස්පර්ශය නුනොත් වේදනාවක් තියනවද? එහෙනම් ස්පර්ශය වේදනාවේ ප්‍රත්‍ය ධර්මයද නැද්ද? වේදනාවේ ප්‍රත්‍ය ධර්ම. ඒතර වේදනාවේ උදය දකින්නේ දැන් වේදනාවේ උදය දකින්න ප්‍රත්‍යයට අනුව. එතකොට samudāri සත්‍ය ප්‍රකට වෙනවද නැද්ද? ඇයි ස්පර්ශයක් වෙන්න ඕනේ විඳින්න? ස්පර්ශයක් නැතුව මේ ලෝකේ කිසි කෙනෙකුට විඳින්න බෑ. එහෙනම් ප්‍රත්‍ය. එතකොට ප්‍රත්‍යයට අනුව නෙමෙයිද? එහෙනම් ප්‍රත්‍යයට අනුව උදය දකින්න. ඒ කියන්නේ උපකාරයට අනුව උදය. කියන්නේ හෙන් විඳින යම් වේදනාවක් හෝ ඒක සොම්නස් වෙන්න පුළුවන්. ඒක දොම්නස් වෙන්න පුළුවන්. ඒක මදහත් වෙන්න පුළුවන්. ওই ත්‍රිවිධ වේදනානේ තියෙන්නේ. සොම්නස්, දොම්නස්, මදහත්. ඒතර සෑම වේදනාවකටම ස්පර්ශය නෙමෙයිද ප්‍රත්‍ය? එහෙනම් ප්‍රත්‍ය. එතකොට samudāri සත්‍යද නැද්ද? ඒක samudāri සත්‍යයි. හරි. ඒතර ඒ ස්පර්ශයත් ක්ෂණයක් තුල ඇතිව නැති වෙනවා. ඒ විඳීම සොම්නස්, දොම්නස්, මදහත් කියන ඒ ධර්මතාවයනොත් ක්ෂණයක් තුල. ඒවට චිතක්ෂණයයි අවශ්‍ය. නාම ධර්මනේ. එනාම ධර්ම වලට ආයශ චිතක්ෂණය. ତොර චිතක්ෂණයක් තුළ ඉපද බිඳිනවා. චිතක්ෂණයක් තුළ ඉපද වෙනවා ඉපදිනවා කියන්නේ ජාති දුක්ඛය. හටගත්තොත් ජාති. ඒ ජාතිය දුකයි. හොඳා. ජාතිය දුකයිනේ මේ ජාතිය දැන් ඇවිල්ලා තියෙන දුක්නේ විඳින්නේ. එතකොට චිතක්ෂණයක් තුළ හටගන්ම දුකයි. චිතක්ෂණයක් තුළ වැයවීම දුක්ඛාරය සත්‍යයි. ඒක චිතක්ෂණයයි ආයස. ස්පර්ශයටත් ආයස එක චිතක්ෂණයයි විඳීම සොම්නස් ධම්නස් මදහත් ඒ ත්‍රිවිධ වේදනාවෙන් ඕනම වේදනාවකට විඳීමකට ආයසත් එක චිතක්ෂණයයි. චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. එහෙනම් දුකයි. ඇතිව නැති වෙනවා නම් දුකයිනේ අනිවාර්යෙන්. ඒතොර ඒක දුක කියන එක ආරි සත්‍යය. හොඳයි. ප්‍රත්‍ය නූනොත් ඒ කියන්නේ උපකාරය නොවුනොත් ඉදිරියේදී විඳීමක් හදන්න පුළුවන්. ආයේ අනුපාද නිරෝධය. එහෙනම් ස්පර්ශය අයින් කරන්න ඕනේ. ඒ අනුපාද නිරෝධය කියන්නේ නිවනයි. තේරෙනවද කියන එක? අනුපාද ඒ කියන්නේ మతు හටගන්න තියෙන දේක නිරෝධයක් අපි කරන්නේ. දැන් හටගෙන තියෙන ඒවා නිරෝධයක් කරන්න බෑ. දැන් ඒවා ක්‍රියාවක් සිද්ධ වෙනවා. ඒක පෙර ධර්මයන් අපි ප්‍රත්‍ය කරගෙන උපකාර කරගෙන ආපු නිසා. ඒකේ විපාක දැන් අපිට විඳින්න වෙනවා. දැන් කරන්න තියෙන්නේ වර්තමානයේ මතු උපදින්න තියෙන දේක නිරෝධයක්. එහෙනම් ප්‍රත්‍ය ඒ කියන්නේ උපකාර වෙන ධර්මය ඒ කියන්නේ දැන් ස්පර්ශය නුනොත් මතු උපදින්න තියෙන වේදනාව නැමැති ධර්මය පහළ වෙයිද සකස් වෙයිද හටගනීද? ආ ඒ තමයි නිවන. මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. මොකද්ද? සීල සමාධි ප්‍රඥා. හැබැයි ඒ සීල සමාධි ප්‍රඥා කියන එක ලෞකික වශයෙන් නෙමෙයි. මේ කතා කරන ධර්මයත් එක්ක ගැලපෙන්නේ ලෞකික එක නෙමෙයි. ලෞකිකක් තියෙනවා සීල සමාධි ප්‍රඥා කියලා. මේ නිර්වාණ අවබෝධයත් එක්ක චතුරාර්ය සත්‍ය අවබෝධයත් එක්ක එන්නේ අදි සීල, අදි සමාධි, අදි ප්‍රඥා. හොඳ විශේෂ චිත්ත ඒකාග්‍රතාවයක් ඕනේ මේ ධර්මය දකින්න නම්. එතකොට මේ විශේෂ චිත්ත ඒකාග්‍ර ඒකාග්‍රතාවය තමයි අදි සමාධි. මේ නිවැරදි අවබෝධය මේ ඥානත් එක්ක නුවණත් එක්ක උද්‍යව්‍ය ඥාන, භංග ඥාන, යাদি වශයෙන් ඒ නුවණත් එක්ක චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා නම් ඒක ලෝකෙන් එතර කරනවා. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන ත්‍රිවිධ ලෝකයෙන් එතර කරනවද නැද්ද? එතර කරනවා. ඒ නිසා ඒක අදි ප්‍රඥා. ତොර අදි සමාධි අදි ප්‍රඥා අදි සීල. ඒක ලෝකෝත්තරයි. සීල සමාධි ප්‍රඥා ඔය අනිත් පැයටත් තියෙනවා කෙනෙකුට. ඒක නෙමෙයි. බෞද්ධ දර්ශනය තුළ ඉදිරිපත් කරන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අදි සීල. එතකොට යා හොඳටම සිල්වත්. මේ ප්‍රත්‍ය කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියන්නේ හොඳටම සිල්වත්. නිවැරදිවම සිල්වත්. එතකොට එයාට තියෙන්නේ අදි සමාධියක්. නැතුව දකින්න බෑ මේක. එතකොට එන්නේ අදි ප්‍රඥාවක්. ඒ අදි ප්‍රඥාව කියන්නේ ලෝකයේ ඉහළම ප්‍රඥාව. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය. ඒ තුළ මගඵල, මාර්ගඵල. දැන් පැහැදිලිද කියන එක. එහෙනම් ප්‍රත්‍ය ඒ කියන්නේ උපකාරය අනුව උදේ දකින්න. ඒතර නාසයක් නැහැ. ප්‍රත්‍යයට අනුව උදය දැක්කාම කර්මයයි. ඒ කියන්නේ පෙර භවයේ කර්මයෙන් සකස් වෙච්ච එකක්. ප්‍රත්‍යයට අනුව උදය දැක්කා. ඒතර වර්තමානයේ චිතක්ෂණ 17ක් තුල ඉපද බිඳිනවා. ඒ ඉපද දකින්නවා කියන්නේ ජාති දුක්ඛය. ඒ චිතක්ෂණ 17ක් එහෙම නැත්නම් ෂණයක් තුල නැති වෙනවා කියන්නේ ආරි සත්‍යයක්. ඒ හටගත්තේ ජාති දුක්ඛයක් නම් මේක පවතින්නේ දුකේ ස්වභාවයක්. එහෙනම් ඒක ආර්ය සත්‍යයක්. එහෙනම් දැන් ප්‍රත්‍ය නුනොත් ඒ කියන්නේ උපකාර නුනොත් మతు උපදින්න තියෙන ධර්මතාවය හටගන්නවද නැද්ද? හටගන්නේ නැහැ. ඒ තමයි නිවන. දැන් පැහැදිලි. දැන් චතුරාර්ය සත්‍යය. අපි දැන් මේකටම සම්බන්ධ කරන මගඵල. ඒ මොකක්ද? දැන් සෝවන් වෙන්න ඕනේ නේ. මේ භවේ කොහොම හරි. මොකද ආයි නිරේ යන්නේ. പ്രേත ලෝකයක් යන්නේ. අපාය යන්නේ. එතකොට තිරිසන් ලෝකයක් යන්නේ. නිරේ තිරිසන් പ്രേත අසුර කියලා සතර අපායන් වහනවනේ. ඒතර මේ ප්‍රඥාව තුළ අපිට මාර්ගඵල එන්නත් ඕනේ. ඒතර මාර්ගඵල කියන්නේ මුල් මේක මොකද්ද? සෝවාන්. ඒතර සෝවාන් වෙනවා කියන්නේ මොකද්ද? සංයෝජන ධර්ම තුනක් මනසින් සහ මුලින්ම අයින් වෙන්න ඕනේ. සංයෝජන ධර්ම තුනක් මනසින් සහ මුලින්ම ඉවත් වෙන්න ඕනේ. සංයෝජන කියලා කියන්නේ මේ සංසාර ප්‍රවෘත්තියත් එක්ක බැඳිලා තියෙන ඒවා. එතන සංයෝජන. සක්කාය දිටි. අහලා තියෙනවා. විචිකිච්ඡා. සිරබත පරමාස. දැන් සක්කාය දිට්ඨිය නැති වුණොත් විචිකිච්ඡාවක් නැති වෙනවා. වෙන වෘත වෙන පිළිගැනීම් වෙන ඇදහිම් වලට යන්නෙත් නැහැ. ඔය වෙන ඇදහිම් වෙන පිළිගැනීම් වෙන වෘත වලට යන්නෙම සක්කාය දිට්ඨි නිසාමයි. ඒතර සක්කාය දිට්ඨිය කියන්නේ මොකක්ද? සක්කාය දිට්ඨිය කියන්නේ රූප රූපය ආත්මය වශයෙන් ගන්න. නාසයයිත රූපයට. ආත්ම වශයෙන් ගන්න. තමා රූපවත් කියලා ගන්නවා. රූපය තුල තමා ඉන්නවා කියලා ගන්නවා තමා තුල රූපය තියෙනවා කියලා ගන්නවා. රූපය පිළිබඳව හතරක් තියෙනවා දිට්ටි. වේදනාව ආත්මය වශයෙන් ගන්නවා තමා වේදනාවක් කියලා ගන්නවා වේදනාව තුල තමා ඉන්නවා කියලා ගන්නවා තමා තුල වේදනාව තියෙනවා කියලා ගන්නවා වේදනාව තුල දිට්ටි හතරයි දිට්ටි කියන්නේ වැරදි දෙකකින් සංඥාව තුල දිට්ටි හතරයි සංඥාව ආත්මය කියලා ගන්නවා තමා සංඥාවක් කියලා ගන්නවා. තමා තුළ සංඥාව තියෙනවා කියලා ගන්නවා හිතනවා. මේ ගන්නවා කියන්නේ හිතනවා කියන එක. තමා තුළ සංඥාව තියෙනවා කියලා හිතෙනවා සංඥාව තුළ තමා ඉන්නවා කියලා හිතනවා. සංස්කාර ආත්මය කියලා ගන්නවා. තමා සංස්කාරවත් කියලා ගන්නවා. සංස්කාර තුල තමා ඉන්නවා කියලා හිතනවා තමා තුල සංස්කාර තියෙනවා කියලා හිතනවා විඥානය ආත්මය වශයෙන් ගන්න තමා විඥානවත් කියලා ගන්නවා. විඥාණය තුල තමා ඉන්නවා කියලා හිතනවා. තමා තුල විඥාණය තියෙනවා කියලා හිතනවා. හතරේව පහයි. 20යි. ওই 20 ආකාර ආත්ම දිට්ඨියට තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. අහලා තියෙනවා. 20 ආකාර ආත්ම දිට්ඨිය. එහෙනම් ওই 20ෙන්ම මනස අයින් කරගන්න ඕනේද නැද්ද? ආ එදාට සෝවන්. ওই 20ෙන් මනස අයින් කරගන්න ඕනේ. ওই 20න් මනස අයින් කරන්න නම් අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරලා පුළුවන්ද කියලා බලන්න ඕනේ. ඒ බුදුරජාණන් වහන්සේ කියවනේ මෙනෙහි කරන්න තියෙන්නේ විදර්ශනා ප්‍රඥාව විදර්ශනා විශේෂ දර්ශනය නිවැරදිව දැකීම සම්මා දිට්ඨි එහෙමනම් මේ තුල මාර්ගඵල උපදින්න ඕනේ. ඒතර සෝවන් වෙන්න. එහෙනම් ආත්මය කියලා කියන්නේ මොකද්ද? ආත්මය කියලා කියන්නේ වෙනස් වෙන්නේ නැහැ කියන එක. තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් කියන එක. දැන් නාස්‍ය කියන ඒ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලිය වෙනස් වෙනවද වෙනස් වෙන්නේ නැද්ද වෙනස් වෙනවා තමාගේ වමනාවේ හැටියටද වෙනස් වෙන්නේ එහෙනම් ආත්මය කියන වචනේ සිතින් අයින් කරන්න වෙනවා එයි වැරදිනේ ආත්මය කියන වචනේ තේරුම තමයි වෙනස් වෙන්නේ. වෙනස් නොවන දෙයක් තියෙනවා නම් ලෝකේක ආත්මයයි. තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන්. එතකොට තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන්ද? බැහැ. එහෙනම් ඒ නාම රූප ධර්මයන් තමාගේ වශයෙන් පවත්වන්න බැරි බව අවබෝධ වුණොත් ආත්ම දිට්ඨිය අයින් වෙනවා. දැන් ආත්ම දිට්ඨිය අයින් වෙනකොට ඊට විරුද්ධ ස්වභාවය අපේ සිතට අනුගත වෙන්න ඕනේ. දැන් මෙච්චර කල් අපි ආත්මයක් කියලා නම් හිතාගෙන හිටියේ දැන් අපි ඒ සිතවිල්ල අයින් කරන්න නම් ඊට විරුද්ධ සිතවිල්ල අපේ සිතට අනුගත වෙන්න ඕනේ. සිතේ සරහන් වෙන්න ඕනේ. ඒ මොකක්ද? අනාත්ම ලක්ෂණය. බුදුරජාන් වහන්සේ දේශනා කරේ නිට්ටයයි සැපයි ආත්මයි කියලා නෙමෙයි. අනිත්‍යයි දුකයි අනාත්මයි කියන එක. එහෙනම් අපට අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙන්න ඕනේ. ආත්ම දිට්ඨිය ආත්මයක් තියෙනවා කියන සිතුවිල්ල සිතෙන් අයින් වෙනකොට අපට අනාත්ම ලක්ෂණය කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීපු නිවැරදි ලක්ෂණ තුන. දැන් ලක්ෂණ දෙකක් අපි දැන් කතා කරානේ. අර චිතක්ෂණ ගණනක් එහෙම නැත්නම් ශණයක් තුල හටගන්නේ. එතකොට නිට්ටය නෑ. එතකොට අනිත්‍යයි. එතකොට ඒ උදය වැය තුල අපිට පැහැදිලි අනිත්‍යයි දුකයි කියන එක. අනාත්ම ලක්ෂණ එහෙම ලේසියෙන් අවබෝධ වෙන්නේ මේක හරි ගැඹුරුයි. අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙන්න නම් ප්‍රත්‍යයට අනුරූපව පැවැත්ම ගෙනියන බව දකින්න ඕනේ. උපකාරයට අනුව පැවැත්ම ගෙනියන බව දැක්කොත් අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙනවා. උපකාරයට අනුව. ඒ කියන්නේ පැවැත්ම සිද්ධ වෙන්නේ ප්‍රත්‍යයට අනුරූපවයි. ප්‍රත්‍ය කියන්නේ උදව්, උපකාරය. දැන් එතකොට නාස්‍යයට ප්‍රත්‍යයට අනුව පවතිනවද නාස්‍ය මම මගේ මට අයිතිද මගේ ආත්මයද නැහැ එහෙනම් ප්‍රත්‍යයට අනුව පැවතුම සිද්ධ වෙන්නේ කොහොමද කියන එක අපි පරීක්ෂණය තුළින් තහවුරු කරන්න ඕනේ ඒ පරීක්ෂණයට කියන භාවනා කියලා ඒ කරන පරීක්ෂණයටයි භාවනා කියලා කියන්නේ එහෙනම් ප්‍රත්‍යයට අනුරූපව කොහොමද සිද්ධ වෙන්නේ දැන් ওই નાසයේ තියෙන්නේ අර ධර්මතා අටයිනේ. ප්‍රධාන වශයෙන් හතරයි. ତොර නාසය කියන සිතුවිල්ලත් මනසෙන් අයින් වෙන්න ඕනි. එයි නාසය කියන්නේ වැරදි සිතුවිල්ලක්. ඒක සම්මුති ලෝකේ කතා කරගත්තට කමක් නැහැ. ධර්මයත් එක්ක කතා කරනකොට නාසයක් ගැන කතා කරන්න එපා. එයි එහෙම එකක් නැහැ. නැහැ කියලා පෙන්වලා දුන්නානේ බුදුරජාන් වහන්සේ. දැනුත් දැන් පෙන්වුවානේ. එතකොට අර ධර්මතා අටේ ක්‍රියාවලියක්නේ තියෙන්නේ. දැන් ඒතර ඔය ධර්මතා අට. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ පරිවාර හතරක් තියෙනවා. වර්ණ, ගන්ධ, රස, ඕජා. ඕජාව කියන්නේ පැතිරීම. ආහාරයෙන් නිරන්තරයෙන් පැතිරෙන්නේ ඕජාව මුළු ශරීරය පුරාම. ඒතර වර්ණ, ගන්ධ, රස, ඕජා 8යි. ඒතර නාසය ශරීරයත් එක්කයි සම්බන්ධ වෙලා තියෙන්නේ. නැද්ද? ඒතර නාසය නෙමෙයි අර සුද්දාෂ්ටක කලාපේ ක්‍රියාව ශරීරයට සම්බන්ධ වෙලා නැති. ශරීරයත් එක්ක නැති තියෙන්නේ. ඒකට කියන්නේ කාය ප්‍රසාද රූප කියලා. දැන් ඔක පාලනය කරන්නේ මමද? කවුද එහෙනම් පාලනය කරන්නේ? කාටද මේක අයිති? ඒකයි අර ප්‍රත්‍යානුව පැවතුම් පිළිබඳව අවබෝධ වුණොත් විතරයි අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙන්නේ නැත්නම් ප්‍රකට වෙන්නේ අනාත්ම ලක්ෂණය කවදාවත්. අනිත්‍ය දුක්ඛ කියන ධර්මතා දෙක ප්‍රකට වේවි. එහෙන් බැලුවත් පේනවා. Tamanට හොඳට තේරෙනවා මේක දුකක් මේ පැවැත්ම මහා දුකක් කියන එකක් තේරෙනවා. හැබැයි මේ අනාත්ම ලක්ෂණයම ලෙසින් ප්‍රකට වෙන්නේ මේ ප්‍රත්‍යයට අනුරූපව පැවතුම දැක්කොත් අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙනවා. ඒ අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙනකොට ආත්ම දිට්ඨිය අයින් වෙනවා. දැන් විෂයාකාර ආත්ම දිට්ඨිය අයින් කරන්න ඕනේ. විෂයාකාර ආත්ම දිට්ඨියටයි සක්කාය දිට්ඨිය කියන්නේ. එහෙනම් දැන් මේ නාස්‍ය හේවත් ඒ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලිය පාලනය කරන්නේ කවුද? දන්නේ. ජීවිත ඉන්ද්‍රිය රූපෙන්. ජීවිත ඉන්ද්‍රිය රූපය කියන්නේ කවුද? ඒ තමයි ජීවිතය කියන්නේ පැවැත්ම, ප්‍රවෘත්තිය. ඒකට තමයි ජීවිතය කියන්නේ. ඉන්ද්‍රිය කියන්නේ අධිපති. ඒතකොට මේ පැවැත්මට අධිපති. මේ භවයේ පළවෙනි තැනට ආවා මවගේ ගර්භාෂයේ ප්‍රතිසන්දි ගත්ත තැන ඉඳලා මේ භවයේ අවසාන චුතිසිත දක්වාම පාලනය කරන්නේ කවුද? කර්මය විසින්. ඉන්ද්‍රිය කිව්වේ කර්මයට. කර්මයට කියන නමක් තමයි ඉන්ද්‍රිය. ඒතර ජීවිතය කියන්නේ පැවැත්ම. ඒතර ඉන්ද්‍රිය කියන්නේ කර්මය. අතම අධිපති. ආ. දැන් ඒතර රූපය කියන්නේ සතර මහා ධාතු. තේරෙනවද කියන එක? රූපය කියන්නේ සතර මහා ධාතු. එතකොට දැන් මේ ජීවිත ඉන්ද්‍රිය රූපය කියන්නේ සතර මහා ධාතු, නාසය කියන්නේ සතර මහා ධාතු. දැන් ඒකත් විසඳ ගන්න ඕනේ. ඇයි ජීවිතේන්ද්‍රිය රූපය රස සතර මහා ධාතුන නාසය සතර මහා ධාතුන නම් දැන් මොකද්ද ඒක පාලනය කරන්නේ කවුද එතකොට ඒ පාලනයට බලයක් දුන්නා ජීවිතේන්ද්‍රිය රූපය කියන්නේ සතර මහා ධාතු ඒ සතර මහා ධාතුන්ට පුළුවන් මේ මුළු ශරීරයේ තියෙන සියලුම රූප කලාපයන් පාලනය කරන්න ඒ බලය දුන්නේ කර්මයෙන් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි ඔය නාසය ප්‍රත්‍යයන් එක්ව කළ. ප්‍රත්‍යයන් එක්ව කළ. දැන් ප්‍රත්‍යයට අනුව පැවැත්ම දකින්න කිව්වනේ. ඒතර ප්‍රත්‍යයන් එක්ව කළ ඒ තමයි අර සුද්දාෂ්ටක කලාපය. එයානේ ප්‍රත්‍ය වෙලා තියෙන්නේ. ප්‍රත්‍යයන් එක්ව. චේතනාවෙන් පිළියෙල කරේ. ආ අඩු වැඩිය හා කාලය පැවැත්ම පටන් ගැනීම හැඩය පැවතීමේ කාලය හා විනාශය ඒ තීරණය කළේ කවුද කර්මයයි අන්න ජීවිත ඉන්ද්‍රිය රූපය. පාලනය. එතකොට පාලනය ජීවිත ඉන්ද්‍රිය රූපෙන්. එතකොට දැන් ප්‍රත්‍යානුව නෙමේද පැවතුම්? ඇයි එහෙනම් નાශයක් දකින්නේ? දැන් අර ෂණයක් තුල ඉපද ඉපදෙනවා දකින්නවා. එතකොට ප්‍රත්‍යයට අනුරූපව නෙමේද උදය? දැන් මේ ගැඹුරුයි මේක. එතකොට අර ෂණයක් තුල උදය දකින්නවා හට ගන්නවා. මොකද චිතක්ෂණ 17යිනේ ආයුෂ. ඒතර ෂණයක් තුලනේ හටගන්නේ. ඒතර ෂණයක් තුල හටගන්නේ අර ප්‍රත්‍යයට අනුවද නැද්ද? ප්‍රත්‍යයට අනුව. ඒතර ප්‍රත්‍යයට අනුව හටගන්න බව දකිනවා නම් එතකොට ඒක දුක්ඛ වශයෙන් දකිනවා නම් එතන තියෙන ඡාති දුක්ඛය. දර ප්‍රත්‍ය වශයෙන් උදේ දකින්න ඕනේ. උපකාරයට අනුව නෙමෙයිද උදේ? හටගැන්ම මොනවාද? කම්මචිත්ත ඍතු ආහාර වර්තමාන මේ පෙර භවයේ කර්මයයි. හරිද? ඒතර පෙර භවයේ කර්මයයි වර්තමාන භවයේ කම්මචිත්ත ඍතු ආහාර ඒ ප්‍රත්‍යයෙන් සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලියයි. තේරෙනවද? ඒතර සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලිය තුල තියෙන්නේ අර ප්‍රත්‍යයෙන් නෙමෙයිද උදේ එතකොට ඒකේ ආයශ චිතක්ෂණ 17ක් තුල ඇතිව නැති වෙනවා. එතකොට ඇතිව නැති වෙනවා දකිනවා කියන්නේ දුකයි. අර ප්‍රත්‍යයට අනුරූපව හට ගන්න බව දකිනවා උදේන් ඒ ಜಾති දුක්ඛයයි. සනයක් තුල නැති වෙනවා දකිනවා දුක්ඛාරය සත්‍ය ප්‍රකටයි. දැන් හරිද? දැන් චතුරාර්ය සත්‍ය ප්‍රකටයි. එතකොට ප්‍රත්‍ය අයින් කළොත් ඒ කියන්නේ උපකාරය අයින් කළොත් අනුපාද නිරෝධයක්. ඒ කියන්නේ කර්මසිත තුළ හැදුවේ නැත්තම් දැන් කර්මයෙන් මේ හැදිලා තියෙන්නේ පාලනය කරන්නේ කර්මයෙන්. ඒතර වර්තමාන භවයේ කර්ම සකස් කළේ නැත්තම් ඊගා භවයට નાශයක් හදන්න බෑ. ඒ නිරෝධයයි. දැන් ප්‍රතිපදාව පෙන්වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. දෙතර චතුරාර්ය සත්‍යයේ තියෙනවා. දෙතර ආත්මයට දාන්න පුළුවන්ද? දැන් අනාත්ම ලක්ෂණය ප්‍රකටද එතකොට? දැන් කොහොමද අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙන්නේ? දැන් අනාත්මයි කියන්නේ ප්‍රත්‍යයට අනුරූපව පැවතුම්. ඒතොර එහෙනම් උපකාරයට අනුව නෙමෙයිද පැවතුම්? ඇයි එහෙනම් નાශයක් ගැන කතා කරන්නේ? ඇයි નાශයක් දකින්නේ? වැරදි. ඒතොර નાශය ඇති රූපයටනේ. නාතය නාතය ශිරූප નાශය ඇති රූපයට. රූපය ආත්මයට දාන්න පුළුවන්. එතකොට තමා රූපවත්ද? තමා කියලා ගන්නකොටම ආත්ම දිටි. තමා කියනකොටම ආත්ම දිටි. එතකොට රූපය තුළ තමා ඉන්නවද? දැන් තමා තුළ රූපය තියෙනවද? හතරම වැරදි නේද? ඉතින් අයින් කරන්නකො එහෙනම්. ඉතින් වැරදි දේශ ඉතින් අයින් කරන්න. එතකොට සම්මා දිට්ඨි. අන්න සම්මා දිට්ඨි එතකොට දැන් චතුරාර්ය සත්‍යත් අවබෝධ වෙනවද මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තුල? මාර්ගඵලත් වෙනවද? ඔව්. දැන් ඒවත් එක්ක යන්නේ ඉස්සරහට. ඉතින් නැත්තම් වැඩක් නැහැ. දැන් මේ ධර්මයෙන් අපි මොකද්ද කරන්නේ? මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන මොකක්ද? මේ ලෝක සත්‍ය මුළු ලෝකේන සියලු සත්‍යෝ සංසාර දුකෙන් මුදවන්න නෙමෙයිද බුදු උනේ? ඒ මාර්ගය නෙමෙයිද කියලා දුන්නේ? මහණෙනි ක්‍රියාවක් තියෙනවා දුකක් තියෙනවා. ඊට වඩා දෙයක් නැහැ. දැන් ක්‍රියාවක් නෙමෙයිද තියෙන්නේ. ක්‍රියාවේ අවසානයේ දුකක් නෙමෙයිද තියෙන්නේ. දැන් එහෙනම් දුකෙන් නිදහස් වෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? ක්‍රියාව අයින් කරන්න ඕනේ. එතකොට ක්‍රියාව අයින් කරන්න නම් දැන් කර්ම සකස් වෙන්නේ මොන හේතුවක් නිසාද? දැන් කර්මයෙන් මේක අඩු වැඩි පිළියෙල කරේ. ඒතර පාලනය කරන්නේ ජීවිත ඉන්ද්‍රිය රූපයෙන්. ඒතර කර්මයෙන් එකක් පාලනය කරන්න. මට පාලනය කරන්නත් බෑ. ඒතර තමාගේ වශයෙන් පවත්වන්න බෑ කිව්වේ ඒකයි. ඒතර තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් නම් ආත්මයි. ඒතර ආත්මය කියන සංකල්පය ආත්ම කියන ආත්ම දිට්ඨිය ආත්මවාදය කියන ඒ ස්වභාවයන් සිතින් අයින් වෙන්න ඕනද නැද්ද? අයින් කරන්න ඕනේද නැද්ද? අයින් වෙන්න හරි අයින් කරන්න හරි මේක පරීක්ෂා කරලා සනාත කරගන්න ඕනේ. ඒකට කියනවා භාවනා කියලා. මොකද ඒක ඔය එක තැනක ඉඳගෙන පැය ගාණක් කඳ හොලවන්නේ නැතුව කෙලින් තියාගෙන නොසෙල් එහෙම එකක් නෙමෙයි භාවනා කියන්නේ. අවබෝධයෙන් ලබා ගන්න ප්‍රඥාව. නිවැරදි දර්ශනය තුළ ලබා ගන්න අවබෝධය. ඒකයි. ඒක ඕන තැනක ඉඳන් කරන්න පුළුවන්. තමන්ට පහසු තැනක ඉඳන් සතර ඉරියවෙන් ඕන ඉරියව්වක් පවත්වන්න පුළුවන්. තේරෙනවද? හැබැයි ඒ පරීක්ෂණය නුවණින් කරන්න ඕනේ. ඒකට කියන විදර්ශනා ප්‍රඥාව. විශේෂ දර්ශනය. දැන් මෙච්චර කල් මේක දර්ශනේ උන්නේ නේ. දැන් දර්ශනේ. හැබැයි ඔය දර්ශනේ මකා ගන්න එපා ඉතින්. දැන් පෙන්නලා දුන්නා. පැහැදිලිද පෙන්නලා දීපු කාරණේ. එහෙනම් ප්‍රත්‍ය. එතකොට ප්‍රත්‍ය අනුෝදය දකින්න. කම්මචිත්ත ඍතු ආහාර. මේ මොහොතේ මේ කතා කරන සෑම මොහොතක් තුළම මේ ධර්මය හතර ප්‍රත්‍ය වෙනවද නැද්ද? ඉතින් ප්‍රත්‍ය අනුෝදය දකින්නකෝ. ඒ උදය තමයි සතර මහා ධාතුන්ගේ හටගැන්ම. ඒ සතර මහා ධාතු ඒ ශණයක් ශණයක් පාසා හටගන්න ප්‍රත්‍ය වෙන්නේ කම්මචිත්ත නාම ධර්ම දෙකයි. ආ රූප ධර්ම දෙකයි. එහෙනම් ප්‍රත්‍යයට අනුව නෙමෙයිද උදය? එතකොට ඒ samudāri සත්‍ය නෙමෙයිද? දැන් එතකොට චිතක්ෂණ සනයක් තුළ හට ගැනීම ಜಾති දුක්ඛය නෙමෙයිද? ඒ හට ගන්න ශනේ නැතිවීම වැය දුක්ඛාර සත්‍ය නෙමෙයිද? ඒ හට ගන්න ශනේ නැති වෙනම් මහ දුකක් නෙමෙයි. මහ කරදරයක්. එහෙනම් දැන් ප්‍රත්‍ය නොවුනොත් ඉදිරියේදී හට ගන්න බෑ. තව පැත්තකින් කියන්නේ. වින්දේ නැත්තම් ඇලෙනවද? විඳීම තුලද ඇලෙන්නේ නොවිඳීම තුලද ඇලෙන්නේ? ආ විඳීම තුල ඇලෙන්නේ. වේදනා පච්චය තණ්හා. හරිද? එතකොට ප්‍රත්‍ය එහෙනම් ප්‍රත්‍ය තුල උදය තියනවද? ඒ කියන්නේ උපකාරය. වේදනාව ප්‍රත්‍යයයි තණ්හාවේ උපදීමට. නැද්ද? විඳින්නේ නැත්තම් ඇලෙන්නේ විඳිනෙම විඳීම තුළ ඇලෙන්නේ. ආස්වාදයේ විඳිනවා. ආස්වාදයේ විඳ තැන සිත ඇලෙනවා. එහෙනම් විඳීම ප්‍රත්‍යයයි ඇලීමට ඒ කියන්නේ තන වේදනා පත්‍ය තණ්හා. ආ. දැන් එතකොට ප්‍රත්‍යානුව උදේ දකින්න. උපකාරය අනුව උදේ දකින්න. එතකොට මේ උපකාරයට අනුව උදේ හටගත්තද ජාති දුක්ඛය නෙමෙයිද? හට ගැනීම කියන්නේ ජාති දුක්ඛයයි. එතකොට තෘෂ්ණාව කියන ධර්මතාවයට රැඳෙන්න පුළුවන්ද? මොහොතක්වත් රැඳෙන්න බෑ. එයි. එක චිතක්ෂණයයි ආවිෂ. තණ්හාව කියන්නේ නාම ධර්මයක්. නාම ධර්මයට ආශයක චිතක්ෂණයයි. එක චිතක්ෂණයක් තුළ නාම ධර්මය ඇතිව නැති වෙනවද? රූප ධර්මයට තමයි චිතක්ෂණ 17ක් තියෙන්නේ. නාම ධර්මයට ඒ 17 නුත් එකයි. මීට කලින් දේශනාවල හොඳට පැහැදිලි කරලා දීලා තිනවා. පරණ දේශනා අරන් ආපහු බලන්න. හොඳට දේශනා කරලා තිනවා පැහැදිලි කරලා. එහෙනම් චිතක්ෂණයක් තුළ නාම ධර්මයන් ඉපද බිඳිනවා. ඒතොර මේ ඉපද බිඳිනවා අර ಜಾති ප්‍රත්‍යයෙන් නෙමෙයිද? ඒ කියන්නේ මේ ප්‍රත්‍යයෙන් නෙමෙයිද? ඒතොර ප්‍රත්‍යයෙන් නෙමෙයිද ಜಾතිය? ඒ කියන්නේ තෘෂ්ණාව කියන්නේ හටගත්ත. ಜಾති කියන්නේ හටගත්ත. ඒතොර තෘෂ්ණාව හටගත්තේ වේදනාව නැමැති ප්‍රත්‍යයෙන් නෙමෙයිද? ඒතකොට ඒ උදය දකින්නේ. ප්‍රත්‍යයට අනුවයි උදය. එතකොට ඒ හටගැන්ම ජාති දුක්ඛයයි. සනයක් තුළ බිඳීම දුක්ඛාර සත්‍යයි. හොඳයි. වේදනාව ප්‍රත්‍ය නුනොත් තෘෂ්ණාව උපදිනවද? ඒ Nirodhene. තේ නිවනනේ. ප්‍රත්‍ය නුනොත් අනුපාද නිරෝධයක්. ඒ කියන්නේ මතු උපදින්න තියෙන දේක නිරෝධයක්. ආ එහෙනම් මතු උපදින්න තියෙන දේ නිරෝධයි. ඇයි? ප්‍රත්‍ය නැහැ. උපකාරය නැහැ. එහෙනම් උපකාරය නොවුනොත් මතු උපදින්න තියෙන දෙයක් නිරුද්ධයි. අවසන්. ඒ නිවනයි. දැන් එතකොට මේ ආත්මයට දාන්න පුළුවන්ද? බැ. ආත්මය කියන්නේ නොවෙනස්. තමාගේ වශයෙන්. දැන් තමාගේ වශයෙන්ද තියෙන්නේ ප්‍රත්‍යයට අනුරූපවද පැවතුම? උපකාරයට අනුවද පැවතුම? පෙර භවයේ කර්මයයි. වර්තමාන භවයේ කම්මචිත්ත ඍතු ආහාරයි. ඒ අනුව සුද්දාෂ්ටක කලාපයේ ප්‍රවෘත්තියයි. එතකොට සුද්දාෂ්ටක කලාපයේ ප්‍රවෘත්තිය චිතක්ෂණ 17ක් තුල ඉපද බිඳෙනවා. එහෙනම් ප්‍රත්‍යයට අනුරූපව පැවතුම්. පාලනය මගේද? දැන් එහෙනම් කොහොමද ආත්මය කියන එක ආත්ම දිට්ඨිය අයින් කරනවාද ඒ වෙනුවට අනාත්ම ලක්ෂණය ප්‍රකට කරගන්නවාද ආත්මය කියන සිතුවිල්ල මනසෙන් අයින් කරන්න අයින් වෙනවා හැබැයි ඒ අයින් වෙන්නේ දැකීම තුළ නිවැරදිව දැකීම තුළ තමයි ආත්ම දිට්ඨිය අයින් වෙන්නේ අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙනවා එතකොට අනාත්මය කියන එකේ තේරුම හොඳට මතක තියාගන්න අනාත්මයි කියලා කියන්නේ ප්‍රත්‍යයට අනුව පැවැත්ම සිදුවෙන බව මනසින් දකින්න ඕනේ. එතකොටයි අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙන්නේ. ඒ නැති තාක්කල් ආත්මයට දානවා. තමා කියලා ගන්නවා. මම කියලා ගන්නවා. මගේ කියලා ගන්නවා. මට අයිති කියලා ගන්න. දැන් ගන්න පුළුවන්. බෑ. එයි. ප්‍රත්‍ය අනුයි පැවතුම. ප්‍රත්‍ය අනුයි පැවතුම කියන එක හොඳට ප්‍රකට කරගන්න නැවත නැවත මෙනෙහි කරන්න නැවත නැවත මෙනෙහි කරන්න නැවත නැවත සිහි කරන්න ප්‍රත්‍ය අනුව බලන්න. උපකාරය අනුව බලන්න. පැවැත්ම. එතකොට මේ පැවැත් උපකාරයට අනුව පැවැත්ම මනසට හොඳටම අනුගත නම් සහතික නම් ස්ථාවර නම් අනාත්ම ලක්ෂණය ප්‍රකටයි. අනාත්ම ලක්ෂණය ප්‍රකට තුල දකින්නේ නිවැරදි ක්‍රියාව. නිවැරදි සිදුවීම. නිවැරදි සිදුවීම නිවැරදි ක්‍රියාව මනසට දැర్శණය වෙනවද සම්මාදිට්ඨිය. ඒ පිළිබඳව කල්පනා කරනවද නිවැරදිව සම්මා සංකප්ප. සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන්නේ මොකක්ද? ප්‍රඥාව. ඒ විදර්ශනා ප්‍රඥාවයි. ତර එහෙනම් රූපය ආත්මයට දාන්න බෑ. තමා රූපවත් බෑනේ. හේතුඵල හරිද බුදුරජාණන් වහන්සේ දේශනා කරා. මේ හේතුයෙන් මේ ඵලය. එහෙනම් සමුදය දැක්කා. එහෙනම් හේතු අයින් කරන්න ඕනේ. ඒ Nirodha. එතකොට තමන්ට පේනවා මතු උපදින්න තියෙන Nirodha දෙක Nirodhaයක් අපි මේ කරන්නේ. ප්‍රතිසන්දි විඥානයන් නැවත සකස් වුණොත් ඒකත් ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්. ඒකට අවශ්‍ය කරන ප්‍රත්‍යය අයින් කරන්නේ. මතු ප්‍රතිසන්දියක් ගන්න නම් කර්මයක් තියෙන්න ඕනේ. කර්මයක් නැතුව ගන්න බෑ. කර්මය කරන්නේ ඇයි? කර්මය කරන්නේ තණ්හාවෙන්ද. දැන් එනවා චතුරාර්ය සත්‍යයට. කර්ම කරනවද මේ ලෝකේ කිසිම කෙනෙක් තණ්හාව නැත්තම්? ආ එහෙනම් දැන් samudāre සත්‍ය හරිද එතකොට? එතකොට දුක්ඛාරය සත්‍ය. ප්‍රවෘත්ති දුකයි. දුක්ඛාරය සත්‍ය. එහෙනම් ප්‍රවෘත්තිය නවත්තන්න නම් සමුදය අයින් කරන්න ඕනේ. ඒ නිවනයි. ඒකට යන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. සසරින් නිවනට බණ කිවි. පැහැදිලිද? ගෙදර ගිහලා හොඳට විමසන්න සිටි. හොඳට පරීක්ෂා කරන්න. නැතුව තේරෙන්නේ නැහැ. ඔය කියපු ටික හොඳට සිතේ තියාගන්න. සිතේ තියාගෙන හරිද කියලා තමම විමසන්න. තමන්ට තේරෙනවා. හැබැයි තේරෙන්නේ තම තමන්ගේ ඥාන ශක්තිය අනුවයි කියන එකත් බුදුරජාණන් වහන්සේ දේශනා කරා. සම්දික්තිකයි කිව්වා. අකාලිකයි කාලයක් නැහැ මේ දැන්ුණත් පුළුවන් මේක. එහි පස්සේකයි මේ හැවිලා බලන්න මේක. පෙන්වන්න පුළුවන් ඕන කෙනෙකුට. ඕපනයිකෝ. තම තමන්ගේ සිත් තුළින්ම උපදවාගත යුතුයි. පච්චත්තං වේත්තබ්බෝ විඤ්ඤෝ හේති. හැබැයි තම තමන්ගේ මානසික මට්ටම අනුවයි. හැබැයි පුළුවන්. උත්සාහ කරන්න. හරි ධර්ම දේශනාව අවසන් කරනවා